එහෙමනම් දැන් අද දවසේ සාකච්ඡාව අපි මෙපමණකින් නිම කරමු. දැන් කාල වේලාවත් නිම වෙලා තියෙනවා වෙන ප්‍රශ්න නැහැනේ නේද? හොඳයි අපි අහලා නැහැ හඳුරන්නේ. හොඳයි. අපි එහෙමනම් ලබන සතියේ සුපුරුදු පරිදි ඊළඟ කොටස ඒ කියන්නේ සබ්බාසව සූත්‍රයේ දෙවැනි කාරණය අත්තිබික්ක අත්ති ආසවා සංවරා පහතබ්බා සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම කියන ඒ කාරණය අපි ලබන සතියේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් අද දවසෙත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණු හැම දිනම බොහොම වටිනා ප්‍රශ්න මතු කළා. තමන්ගේ අවබෝධය පිණිසත් අන් අයගේ දැන ගැනීම අවබෝධය පිණිසත් ඒවා හේතු වෙනවා. ඉතින් සබ්බාස සූත්‍රේ පාදක කොටගෙන කෙලෙස් ප්‍රහාණය කරන විවිධ ක්‍රමෝපායන් කියන මේ මාතෘකාව පදනම් කොටගෙන අද දවසෙත් අපි සාකච්ඡාව කළේ දර්ශනයෙන් හෙවත් සෝවාන් මාර්ගඥානෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම කියන කොටස අපි අද සාකච්ඡා කළේ ඉතින් ඒ තුලින් අපි ජනිත කරගත්තු සියලු කුසල් හැම දිනාටම ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට හැම දිනාටම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අවිද්‍යාවෙන් දුක සුපිට අතර දෝලණය වෙන සියලු අකුසල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ ඇති ස්වභාවයන් හඳුන්වා දෙමින් ආර්යයන් වහන්සේලා වැඩි මඟ යන්නට කරුණා පෙරදැරිව අනුශාසනා කළා වූ මහා බුදු පුත්‍රයාණන් වහන්ස අප රැස් කළ සියලු කුසල ඵල රාශිය ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි වීමටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු